ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ අංශාධිපති ලෙවන්ගම සදානන්දාරාම පිරිවෙන් විහාරාධිකාරී ආචාර්ය පූජ්‍යපාද ලෙනගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස මාසේ මාසේ සහස්සේන යෝ යජේත සතං සමං ඒකං ච භාවිතත්තානං මුහුත්තමපි පූජයේ सा एव पूजनासेयो යංචේවස්ස සතං හුතං ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගත්තා ඊ타මත්ම වැදගත් ගාථාවක් ධම්මපදයේ සඳහන් වෙන ගාථාවක් ඒ ගාථාව තමයි මාසේ මාසේ සහස්සේන යෝ යජේත සතං සමං ඒ කංච භාවිතත්තානං මොහොත්තමපි පූජයේ සායේව පූජනාසයෝ යංචේ වස්ස සතං හතං කියන මේ ගාථාව මේ ගාථාව දේශනා කිරීමට හේතුවක් තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ සිටිය සරියොත් මහරහතන් වහන්සේ එක දවසක් තමන්ගේ ඥාතීන් බලන්නට ගමට වැඩම කරනවා. මේ රජගහ නුවරට කිට්ටුව නාලන්දාව කියන ප්‍රදේශයට ආසන්නයේ තමයි ඒ සරියොත් මහරහතන් වහන්සේගේ ගම තිබුණේ. සාරිපුත්ත ග්‍රාමයේ තිබුණේ ඒ නාලන්දාවට ආසන්න ප්‍රදේශයක. එක දවසක් උන්වහන්සේ තමන්ගේ ඥාතීන් බලන්න වැඩම කළා. මේ ඥාතිවරු ඔක්කොම බ්‍රාහ්මණ ආගම අදහපෝ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා බණ පොත්වල සඳහන් වෙන්නේ. අම්මත් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා තමයි සාරී කියන බැමිණිය. ඒ බැමිණිය සංසාරේ පුරාවටම රහතන් වහන්සේලා හත් නමක්ම බිහි කරපු තැනැත්තියක් කියලා බණ පොතේ සඳහන් වෙනවා. මේ සරියොත් මහරහතන් වහන්සේත් සමග හත් නමක් රහතන් වහන්සේලා තමන්ගේ දරුවෝ හැටියට උපද්දවලා රහතන් වහන්සේලා බිහි කරපු තැනැත්තියක් කියන එක සඳහන් වෙනවා. එතුමියත් ඒ වුණාට තවමත් මිත්‍යා දෘෂ්ටිකයි. තාම මිත්‍යා දෘෂ්ටිකයි. ඉතින් මේ සරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ ඥාතීන් බලන්න ගියපුවාම දැනගත්ත කාරණේ තමයි තාමත් මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා නැහැ. ඥාතීනොත් ඒ වගේම ආමලා, ඒ වගේම ළඟම නෑදෑයෝ හැමදෙනාමත් බ්‍රාහ්මනාගම තදින් අදහපු අය. තදම තද මිත්‍යා දෘෂ්ටිකයෝ. එක දවසක් මේ තමන්ගේ මාමා කෙනෙකුගේ ගෙදෙට්ටයි උන්වහන්සේ වැඩම කරන්නේ. වැඩම කරලා ටික වෙලාවක් ඒ මාමත් එක්ක කතා බහ කරමින් ඉඳලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්නට, පරලොව ජීවිතය වාසනාවන්ත කරගන්නට කවරනම් ක්‍රියාමාර්ගයක්ද අනුගමනය කරන්නේ කියලා විමසුවා. ඒ වෙලාවේ එතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මම මාසයක් පාසාම මහා යාගයක් පවත්වනවා. මාසයක් පාසා මහා යාගයක් පවත්වලා දහසක් පහවණු දහසක් වේදන් කරලා ඒ මහා යාගයේ පවත්වලා ප්‍රාර්ථනාවක් කරනවා බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න ලැබේවා කියලා. ඒ තමයි මගේ පරලොව ජීවිතය වෙනුවෙන් මම අනුගමනය කරන ක්‍රියාදාමය. මේ මහා යාගය කියලා කියපුවාම ගිනි පූජා පැවැත්වීම, ඒ සත්තුන් මරලා බිලි පූජා පැවැත්වීම මේවත් ඇති. ඉන්දියාවේ ඒ විදිහට යාග හෝම පුද පූජා පවත්වලා තියෙනවා බුද්ධ කාලයේදී, ඒ වගේම පසු කාලයේදී. අදට වුණත් තිබෙනවා යාග හෝම පුද පූජා, ගිනි පූජාව අදටත් පවත්වනවා. අග්නි කුණ්ඩ මහා යඥය කියලා ගිනි පූජාවක් වාර්ෂිකව සංවිධානය කරනවා බොහෝ තැන්වල. ඒ බ්‍රාහ්මණය අදටත් ඉන්නවා බමුණු පූජකවරු ඒ මහා ගිනි පූජාව පැවැත්වීමේදී මහා ශාලාවක් හදලා ඒ ශාලාව ඇතුලේ අග්නි කුණ්ඩ කියන ඒවා නිර්මාණය කරනවා. ගඩොල් වලින් වටේට බැඳලා අඩි 4 4 වගේ වලවල් හදලා ඒ වටේට වාඩි වෙන්න පුළුවන් වන ආකාරයට මේ ගිනි පූජාව පැවැත්වීමට ඒ ආසන පිළියෙල කරනවා. ඒ මැදට ඊට පස්සේ බලවල් වල ගිනි දාලා සඳුන්දර දාලා ඒ සඳුන්දර වලට ගිතෙල් වක් කරනවා. විවිධ පූජා ද්‍රව්‍ය දානවා. වටේට වාඩි වෙලා ඉන්න අය මේ තමන් මේ මරණින් මතු බ්‍රහ්ම ලෝකේ උපදින්න ඕනේ බ්‍රහ්මයා සමග ඉපදෙන්න ඕනේ තමන්ගේ දිනදා ජීවිතය සාර්ථක වෙන්න ඕනේ කියලා එහෙම හිතමින් වේද මන්ත්‍ර ගායනා කරමින් මේ ගින්නට ගිතෙල් දානවා. සඳුන් කුඩු දානවා විවිධ ආකාරයේ පූජා ද්‍රව්‍ය දානවා. ওই අතරතුරේ වේදිකාවේ ඉන්න බමුණෝ වේද මන්ත්‍ර කියනවා. අග්නි මීලේ පුරোহিতං යග්යස්ය දේව මෘත්විජම් හෝතාරං රත්න දාතමං ඕම් සාන්ති සාන්ති ස්වාහා ආදි වශයෙන් මේ ගිනි පූජාව පවත්වන වේද මන්ත්‍ර අග්නි සූක්තය කියලා වේදයේ තියෙන ඒ සූක්තයේ ඔය මන්ත්‍රය නිතරම සජ්ජායනා කරනවා ඒ බමුණන් විසින්. ඕම් සාන්ති සාන්ති ස්වාහා කියනකොට මොකද කරන්නේ මේ වටේට වාඩි වෙලා ඉන්න අය අර පූජාවට ගින්නට දමනවා ගිතෙල් ආදී යාග ද්‍රව්‍ය පූජා ද්‍රව්‍ය. මේ අය විශ්වාස කළේ මේ තුලින් මේ පණිවිඩය යනවා බ්‍රහ්ම ලෝකයට. මේ ගින්න, ගිනි දැල්, ඒ වගේම ගින්නෙන් නැගෙන දුම බ්‍රහ්ම ලෝකයේ දක්වා ගමන් කරනවා. ගමන් කරලා ඒ බ්‍රහ්මයාගේ ආශිර්වාදය මේ ඇත්තට ලැබෙනවා කියලා විශ්වාසයක් තිබුණා. දැන් ඔන්න මේ මාමා ඔය විදියට කහවණෝ 1000ක් වේදන් කරලා මාසයක් ගාණේම මේ මහා ගිනි පූජා ආදී ඒ යාග හෝම පවත්වන කෙනෙක්. එයා කියනවා සරියොත් මහ රහතන් වහන්සේට මම මෙන්න මේ වගේ පූජාවක් කරලා මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරනවා කියලා. ඒ වෙලාවේ සරියොත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබට ඔය විදිහට කටයුතු කිරීම තුළින් විමුක්තිය ලැබෙන්නේ නැහැ. මෝක්ෂය ලැබෙන්නේ නැහැ. ඔබ බ්‍රහ්ම ලෝකේ පොදුනත් ආපහු සැරයක් මේ සතර අපායට වැටෙන්න පුළුවන්කම තියෙනවා. මේ සතර අපායේ උපදින්න පුළුවන්කම තියෙනවා පින ගෙවිලා ඉවර වෙනවත් එක්කම. ඒ නිසා ඔබ අසාර්ථක උත්සාහයකයි යෙදලා ඉන්නේ. ඔබ විශ්වාස කරනවා මේ ලෝකය බ්‍රහ්මයා විසින් මවනවා, බ්‍රහ්මයා විසින් පාලනය කරනවා කියලා. ඔබ නියත මිත්‍යා දෘෂ්ටියට ඒ නිසා වැටෙනවා. නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඉඳලා කිසියම් කෙනෙකු මරණයටපත් වුනොත් එයාට බ්‍රහ්ම ලෝකයේ නෙවෙයි හිමිවන්නේ අපායටමයි ගිහින් උත්පත්තිය ලබන්නේ කියලා සරියොත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. දැන් අද වුණත් ලෝකයේ තියෙනවා මේ විදියට දෙවියන් වහන්සේ මේ ලෝකය මවනවා පාලනය කරනවා කියලා ඒ දැකීම තියන අය. ඒ කාලේ හිටියා බ්‍රහ්මයා ලෝකය මවනවා පාලනය කරනවා කියලා විශ්වාස කරපු අය. අදත් ඉන්නවා ඒ අය. මේ දෙකම බලපුවාම නියත මිත්‍යා දෘෂ්ටිය කියන එකයි. නියත මිත්‍යා දෘෂ්ටිය හරියට මේ පංච ආනන්තරේ පාප කර්ම වලට සමාන වූ බරපතල පාප කර්මයක් කියන එක අපේ බණ පොත්වල විස්තර කරනවා. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ මේ මාමට ප්‍රකාශ කරන්නේ ඔබ ওই වැඩේ කරලා නම් කහවණු 1000 ගානේ මාසෙකට සැරයක් වේදම් කරලා ඔය බ්‍රහ්මයා අදහමින් විශ්වාස කරමින් ඔය කරන වැඩෙන් නම් ඔබට විමුක්තියක් ලැබෙන්නේ නෑ මැරෙනවත් එක්කම උස්සල අතෑරියා වගේ කෙලින්ම යන්නේ අපායටයි කියලා ප්‍රකාශ කරනවා මේ මාමා හොඳටම බය වුණා මෙහෙම ප්‍රකාශ කරාට පස්සේ අනේ එහෙමද මම මෙච්චර කල් මේ මේ වැඩේ කරමින් හිටිය කියලා ඔබ වහන්සේ එහෙමනම් දේශනා කරන්න මම මොකද්ද කළ යුතු කටයුත්ත කියලා ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ මේ මාමට කියනවා මේ කාරණය දැනගන්න හොඳම කෙනා රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එන්න මාත් සමග යන්න. මාත් එක්ක ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණය ඉතාම හොඳට පැහැදිලිව අපි දැනගමු කියලා අඬ ගහගෙන යනවා. අන්න එතෙන්දී තමයි බුදුහාමුදුරුව මේ බමණගෙන් තොරතුරු විමසලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු කාරණේ සත්‍යක්මයි කියලා ප්‍රකාශ කරලා ඔය මිත්‍යා දෘෂ්ටියෙන් අත මෙදෙන්න ඔබට එයින් මෝක්ෂය ලැබෙන්නේ නැහැ සසර දුකමයි උරම වෙන්නේ කියලා දේශනා කරමින් මම මාතෘකා කරපු ඒ ගාථාව දේශනා කළා මාසේ මාසේ සහස්සේන යෝ යජේත සතං සමං මේ මුල්ම පාද දෙකෙන් පැහැදිලි කරන්නෙම මාසයක් මාසයක් පාසා දහස් ගණනින් යෝ යජේත යම්කිසි කෙනෙකු යාග කරයි නම් ඒකේ කිසිම තේරුමක් නැහැ. ඊට වඩා ඒකංච භාවිතත්තානං මොහොත්තම අපි පූජයේ වඩනාලද සිත ඇති ප්‍රඥාව ඇති ආධ්‍යාත්මික ගුණයෙන් යුක්ත කෙනෙකුට මොහොතක් හරි පූජාවක් පැවැත්වුවොත් මොහොතක් මොහොත්තම අපි පූජයේ එක මොහොතක් පූජා පැවැත්වුවොත් අන්න ඒ කෙනා නම් බ්‍රහ්ම ලෝකෙ ගිහින් උත්පත්තිය ලබනවා අන්න ඒ කෙනා නම් දිව්‍ය ලෝකෙ ගිහින් උත්පත්තිය ලබනවා අන්න ඒ තනත්තා ආපහු මනුෂ්‍ය ලෝකෙත් උත්පත්තිය ලබනවා ඒ තනත්තා ඊතා ඉක්මනින් සසර දුකින් මිදලා නිවන් දකින කෙනෙකු බවටත්පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මෙතෙන්දී දේශනා කරනවා සායේව පූජනාසෙයෝ ඒ පූජාව තමයි ශ්‍රේෂ්ඨ. ඒ පූජාව තමයි ශ්‍රේෂ්ඨ යංචේ වස්ස සතං හොතං අර අවුරුදු 100 ගාණක් මුළුල්ලේ කහවණු දහස් ගණනක් වේදම් කරලා කරන යාග පූජාවට වඩා ඔය කියන පූජාව උතුම් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දේශනා කරනවා. විශේෂයෙන්ම මෙහිදී මේ භාවිතත්ත්ව කියන වචනේ අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. පූජාර්හ පුද්ගලයෝ තමයි මේ භාවිතත් කියලා කියන්නේ. වඩන ලද ඉඳුරන් ඇති අය. වඩන ලද ඉඳුරන් තියන අය කියලා කියන්නේ ආධ්‍යාත්මිකව දියුණු වෙන අයටයි. ඉතින් බුදුහාමුදුරෝ ඒ කාරණේ ඊටාම හොඳට පැහැදිලි කරලා දේශනා කරලා තිබෙනවා. ආයෙත් දවසක් සරියොත් මහරහතන් වහන්සේ තමන්ගේ තව ළඟම නෑදෑ ගෙදරකට වැඩම කරනවා. ඒ වැඩම කරපුවාම අර පෙර පරිදිම එයාගෙන උත්හනවා ඔබ මොකද කරන්නේ මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්නට කියලා. ඒ බමුණ කියනවා මම මාසකට සැරයක් බිලි පූජාවක් පවත්වනවා. මහා යාග වලක් හදලා ඒකට ගිනි දාලා යාග වලයිනේ යාග ටැඹක් හදලා යාග කණුවක් හදලා ඒ කණුවේ මම හරකෙක් බඳිනවා. හරකෙක් බැඳලා බෙල්ල කපලා මේ ගිනි අඟුරු වලට දානවා. මේ මාසෙකට සැරයක් මම ගවයෙක් ඒ විදිහට බිලි පූජාවට යොමු කරනවා. ඒ වගේම එළුවෙකුත් ඒ විදිහටම මේ යාග කණුවේ බැඳලා බෙල්ල කපලා මේ ගිනි අඟුරු වලට දමනවා. මෙන්න මේ කටයුතු දෙක මම මාසයක් ගාණේම කරනවා මේ බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්නට හිතාගෙන. බ්‍රහ්මයා සමග එක්වීමට හිතාගෙන මෝක්ෂය ප්‍රාර්ථනා කරගෙන විමුක්තිය ලබා ගන්න සිතාගෙන මේ විදියට මම කරනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට එතෙන්දී සරියොත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නෙම ඔය විදියට කරලා නම් ඔබට බ්‍රහ්ම ලෝකයන්ට හම්බ වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයන්ට හම්බ වෙන්නේත් නැහැ. මනුෂ්‍ය ලෝකෙට එන්න හම්බ වෙන්නේත් නැහැ. අර කරන ලද ප්‍රාණඝාත අකුසල කර්මවල විපාක හැටියටත් එවැගේම නියත මිත්‍යා දෘෂ්ටිය කියන මේ කාරණය නිසා ඔබ අනිවාර්යයෙන්ම මැරෙනවත් එක්කම උස්සල අතෑරියා වගේ අපායටමයි ගිහින් වැටෙන්නේ මරණයත් එක්කම කියලා ප්‍රකාශ කරනවා. ඒ බමුණත් එක් කරගෙන එනවා ඊට පස්සේ බුදුහාමුදුර ළඟට. ඒ තැනැත්තාටත් බුදුහාමුදුරෝ කරුණ පැහැදිලි කරලා තවදුරටත් ගාථාවක් දේශනා කරනවා මේ විදිහට. යෝචේ වස්ස සතං ජන්තෝ අග්ගින් පරිචරේ වනේ යම් කෙනෙකු ගිනි පූජා පවත්වනවා නම් සත්තුන්ගේ ජීවිත බිල්ලට දීලා ඒ තැනැත්තා දුකටපත් වෙනවා ඊට වඩා වැදගත් වන්නේ ඒ කංච භාවිතත්තානම් මොහොත්තම අපි පූජේ වඩනාලද ඉඳුරන් ඇත්තවෝ වඩනාලද ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙකුට එක මොහොතක් හරි ඇසි පිල්ලම් ගහන වෙලාවක් වගේ පුංචි වෙලාවක් හරි ඔබ පූජාවක් පවත්වනවා නම් අර අවුරුදු 100 ගාණක් මුළුල්ලේ ඒ විදිහට කරන දේවල් වලට වඩා කෝටි ගාණකින් වැඩි වූ ආනිසංසයක් ලැබෙනවා කියන මේ කාරණය. ඉතින් මෙහිදී විශේෂයෙන්ම පැහැදිලි කරන්නට මම බලාපොරොත්තු වන්නේ මේ පූජාර්හ පුද්ගලෝ කියන්නේ කවුද කියලා. බුදුහාමුදුරුව පැහැදිලි කරලා දේශනා කරනවා මේ වඩන ලද ආධ්‍යාත්මයේ තියෙන අය හැටියට මෙන්න මේ අය නම් කරන්න පුළුවන් කියලා. එක පිරිසක් තමයි සීලයෙන් යුක්තව පිරිස සිල්වත් අය කියන එක. සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරකමක් තිබීමටයි. කය වචන දෙක පාවිච්චි කරලා අනෙක් අයට කරදරයක් කරන්නේ නැත්නම් Tamanටත් කරදරයක් කරගත්තේ නැත්නම් කරගන්නේ නැත්නම් අන්න ඒ තැනැත්තා සිල්වත් කෙනෙක් කියන එක පැහැදිලි කරනවා. ගුණෙහි පිහිටලා අපි හිතමු මේ විදිහට තිසරණ සහිත පංච සීලය හොඳට ආරක්ෂා කරන කෙනෙක් වෙනා. අන්න එයා පූජාර්හ පුද්ගලයෙක්. එයාට යම් කිසි සැලකීමක් දක්වපුවාම එයින් ලොකු ආනිසංශයක් ලැබෙනවා කියන මේ කාරණය පැහැදිලි වෙනවා. ඒ වගේම අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරන අය අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරන අයට අපි යම් කිසි පූජාවක් කරපුවාම එයින් ලොකු ආනිසංශයක් අපට රැස් වෙනවා. ඒ වඩන ලද ආධ්‍යාත්මීය තේන හැටියට ඒ අයව අපි සලකන්නේ. ඒ වගේම දස සීල, සාමණේර සීල, උපසම්පදා සීලය ඇතුළු කොට ඇති මේ සීලයන්නේ පිහිටලා ඉන්නා වූ ඒ ශ්‍රාවක පිරිස උදෙසා යම්කිසි පූජාවක් පවත්වනවා නම් එහි ආනිසංශ ඊටාම ඉහළයි උසස් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම මහා සංඝරත්නයට බුදුහාමුදුරුව මතක් කරන එක අවස්ථාවකදී ඔබ වහන්සේලා දවසකට එක මොහොතක් හරි මෛත්‍රී භාවනා වඩන්න ඕන කියලා. ඇසිපෙල්ලම් ගහන වාරයක් වගේ පොන්චි වෙලාවක් හරි මෛත්‍රී භාවනා වඩන්න. අච්චරා සංඝාත මත්තම් පිචේ භික්ඛවේ මෙත්තං භාවේ තබ්බං කියලා සඳහන් කරනවා. අසුරු සෙනග් ගහන කාලයක් වගේ පොන්චි වෙලාවක්. ඇඟිලි දෙක එකතු කරලා අපි શબ્දයක් නිකුත් කරනවානේ. ඒකට කියන්නේ අසුරු සෙන කියලා. ඒ වගේ පොන්චි වෙලාවක් හරි මෛත්‍රී භාවනාව දවසකට සැරයක් වඩන්න කියලා දේශනා කරනවා. ඇයි ඒ හේතුව? දේශනා කරන්නේ එම කාරණේ එහෙම වුණහම ඔබ මේ රටවැසියා දෙන දාණය පිළිගැනීමට සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. පූජාර්හ කෙනෙක් බවට පත් වෙනවා රට පින්ඩයට සුදුසු රටවැසියා දෙන දානේ වැළඳීමට සුදුස්සෙක් බවට පත් වෙනවා බලන්න කොච්චර වැදගත් කාරණයක්ද කියලා එක මොහොතක් මෛත්‍රී භාවනාව වැඩිම ඒ තරම්ම ආනිසංශයක් දෙනවා බලයක් ලැබෙනවා ඒ නිසා අපි මේ ගුණයක පිළිපදලා කටයුතු කරන්නම ඕනේ මේ රටවැසියාගෙන් පූජා ලැබීමට නම් පිදුම් ලැබීමට නම් පූජාර්හ තත්වයට පත් නම් එවැනි ගුණයක පිළිපදලා ඉන්න නිතරම ධර්මයේ යෙදෙලා ධර්මානුකූලව ජීවත් වෙලා ඉන්න කෙනෙකෝ දකින එකත් පුදුම වාසනාවක් පින්වතුනේ. මංගල සූත්‍රයේ සඳහන් වෙනවානේ සමනානංච දස්සනං කියලා ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණයක් කියලා දක්වන්නේ. ඒ සීලමය ගුණයෙන් යුක්තව ආධ්‍යාත්මික ශක්තියකින් යුක්තව ඒ උතුමන් වහන්සේලා දකින්න එක වාසනාවක්. මංගල කාරණයක් කියලා සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ මංගල සූත්‍රයේ ඔය ගාථාව ගාථා පාදයේ දක්වන ස්ථානයට සම්බන්ධව මංගල සූත්‍ර අටුවාවේ පැහැදිලි කරන ඊටාම වැදගත් කාරණයක්. ඒක මේ පින්වතුන්ට මම සිහිපත් කරන්නට දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහන් වෙනවා බික්කූණං පසන්න චitteන පියචක්කෝහි දස්සන මූලකේනාපි පුඤ්ඤේන අනේකානි ජාති සහස්සානේ චක්කුම්මේ රෝගෝ වා පිලකාවා වාත පිත්තාදි දෝෂෝ වා න හෝති කියලා මේ කිසියම් කෙනෙකෝ භික්ෂුන් වහන්සේලා පිළිබඳව ওই විදිහට ආධ්‍යාත්මික ගුණයකින් යුක්ත වූ පුද්ගලයෙකු පිළිබඳව පැහැදීම් මාත්‍රයක් ඇති කරගෙන උන්වහන්සේ දෙස බැලීම නිසා එයින් ලැබෙන ආනිසංසය කොච්චරද කියලා ඒකදී පැහැදිලි කරනවා ඒ පැහැදිලි කරන්නේ අනේකාකානි අනේක වූ ಜಾති 10000 10000 ගණනක් ආත්මභාව 10000 ගණනක් පුරාවටම චක්කුම්මි රෝගෝ නහෝති ඇස් සමාරුව හැදෙන්නේ නැහැ ඇහි ලෙඩ හැදෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා මේ ශ්‍රමණයන් වහන්සේලා දැකීම මාත්‍රයකින් පවා දැකලා සතුට වෙන්නට ඕන සද්ධාව ඇති කරගන්න ඕන සමහර අය දැක්කහම වෛර කරනවානේ සමහර මිනිස්සු ඉන්නවා මේ සමාජේ හාමුදුරු කෙනෙක් දැක්කහම වෛර කරනවා. බණින්ද පටන් ගන්නවා. ඔය බස් රථවල සමහර වෙලාවට රෑ වෙලා යනකොට අපි අත්දැකීමෙන් දන්න කාරණයක් තමයි මේ ඉස්සරහා සීට් එකේ අපි වාඩි වෙලා ඉන්නවා. පිටිපස්සෙන් නැගපු සමහර බීමත් මිනිස්සු, බීපු මිනිස්සු නැග්ග වෙලේ ඉඳලා අර ඉස්සරහා සීට් එකේ ඉන්න හාමුදුරුවන්ට බනිනවා. බනින්න පටන් ගන්නවා. ඒකට හේතුව මොකද? මේ බොණ්ඩ එපා කියන්නේ හාමුදුරුවරුනේ. දැන් මේ මිනිස්සයා හිතනවා මේ මට මේ දොස් කියන කෙනේ මේකෙත් ඉන්නවා කියලා මේ මිනිස්සයාට බනින්න පටන් ගන්නවා. මේ හාමුදුරන්ට බනින්න පටන් ගන්නවා. තමන්ගේ තරහකාරයෙක් බවට පත් කර ගන්නවා යාව. ඉතින් එහෙම නෙවෙයි දැකලා සතුටු වෙන්න ඕනේනේ. උන්වහන්සේගෙන් කිසි කරදරයක් නැහැ මිනිස්සයාට. නිකරුණේ නිස්කාරණේ වීවා විතරක් නෙමෙයි අර බැනලත් තවත් පව සිද්ධ කරගන්නවා පව දෙගුණ තෙගුණ බවට පත් කරගන්නවා ඉතින් එහෙම අපි වෛර කරා කියලා හාමුදුරුවරුන්ට ද්වේෂ කළා කියලා වෛර කරා කියලා අපිට ලැබෙන දෙයක් ඇත්තේ නෑනේ. අපේ ගම්වල ඉන්නවා හැම. වැඩ කරන ස්වාමීන් වහන්සේට වෛර කරනවා, ද්වේෂ කරනවා, නොයෙක් සතුරුකම් කරනවා, කරදර කරනවා. එතකොට ඒ එහෙම කරා කියලා ඒ ඇයට ලැබෙන දෙයක් ඇත්තේ නැහැනේ. තමන්ම පෙරහීමටපත් වෙනවා මිසක් තමන්ගේ සංසාර ගමන අවාසනාවන්ත බවටපත් කරගන්නවා. ඉතින් මේ මංගලසූත්‍ර අටුවාවේදී තව කාරණයක් පැහැදිලි කරනවා. මේ ශ්‍රමණයන් වහන්සේලා දැකීම තුළින් ඇහි ලෙඩ හැදෙන්නේ වගේම පිළිකා කියන අසනීපේ වැළඳෙන්නේ ಜಾති සියදහස් ගණනකදී ආත්ම භාව සියදහස් ගණනකදී පිළිකා රෝගේ වැළඳෙන්නේ කියලා සඳහන් කරනවා. පිළකා නහෝති. ඒ වගේම වාත පිත්තාදි දෝෂෝ න හෝති වා පිත්සෙම් කෙපීම් නිසා ඇතිවෙන්නා වූ රෝගාබාධත් ඇතිවෙන්නේ ආත්ම භාව සිය දහස් ගණනක් පුරාවටම ශ්‍රමණයන් වහන්සේලා දැකලා මහා සංඝරත්නය දැකලා ශ්‍රද්ධාව ඇති කරගෙන සතුටින් උන්වහන්සේලා දෙස බැලීම් මාත්‍රයකින් මේ කියන ආනිසංසය ලැබෙනවා පින්වතුනි. පූජාවක් පැවැත්වුවොත් මොනතරම් ආනිසංසයක් ලැබෙනවද? ඒ වගේම මෙතෙන්දී සඳහන් කරනවා දේවේසුච මනුස්සේසුච සබ්බ සම්පාතීන ලාභී හෝති දිව්‍ය ලෝකේ පදුණත් මනුස්ස ලෝකේ පදුණත් සියලු සම්පත් වලට උරුමකාරයෙක් බවට පත් වෙනවා සියලු සැප සම්පත් ලබන්නට ඒක හේතුවක් වෙනවා කියලා සඳහන් කරන්නේ මේක අපි ඊටාම හොඳින් අවබෝධ කරගන්න ඕන කාරණයක් හාමුදුරුවෝ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේව දැකලා බුදු පිළිම වහන්සේ නමක් දෙස බලලා ශ්‍රද්ධාව ඇති කරගෙන අපිට පුළුවන් නම් ඒ බුදුහාමුදුරුවන් දැකීම මාත්‍රයකින් පිනක් සිදු කරගන්න එහි ආනිසංසයත් මේ විදිහමයි පින්වත්තුනි අපි බුදුරුව ළඟට ගිහින් බුදුහාමුදුරන්ගේ ශරීර ස්වභාව දැකලා බුදු ගුණ මෙනෙහි කරලා අපි සතුටු වෙන්නට ඕනේ ඒ බුදුහාමුදුරන්ගේ රූපය දෙස බලලා අපි සතුටු ඇති කරගෙන ඒ රූපය හොඳට අපි බලන්නට ඕනේ මේ ඇස් දෙකෙන්ම. ප්‍රසන්න සිතකින් බලන්නට ඕනේ. ඒ බුදුහාමුදුර ශ්‍රේෂ්ඨ ධාමක් සොයාගත්ත උතුමාණන් වහන්සේ කියලා හිතන්න ඕනේ. මේ සත්වයාගේ සසර ගමන නවත්තන වැඩපිළිවෙල සොයාගෙන දේශනා කරපෝ උතුමාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවකින් යුක්තයි උන්වහන්සේ මහා සීලමය ගුණයකින් යුක්තයි උන්වහන්සේ මහා කරුණාවකින් යුක්තයි උන්වහන්සේ කියලා බුදු ගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පෙළමේ දෙස බලාගෙන අපිට පුළුවන් නම් පැහැදීමක් ඇති කරගන්න අන්න ඒතනත්තාටත් මේ කියන අනිසංසම ලබන්න පුළුවන්කම තියෙනවා. S2 පාවිච්චි කරලා පින් කරගන්න හැටි පින්වතුනි. සතර ගමනම වාසනාවන්ත කරගන්න හැටි කවදාවත් ඇසේ රෝගියක් හැදෙන්නේ නැහැ. පිළිකා රෝග හැදෙන්නේ නැහැ. වාපිස්සෙන් කිපීම ආදී රෝග වැළඳෙන්නේ නැහැ. මනුෂ්‍ය ආත්ම භාවයේ ඉපදුනත්, දිව්‍ය ආත්ම භාවයේ ඉපදුනත් සියලු සම්පත් වලට හිමිකාරයෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවානේ. මේ කාරණේ අපේ පින්වතුන් ඉතා හොඳට දන්න කාරණයක්. ওই බෝධි පූජා කියන කොට සඳහන් කරන්නේ කවියක් සජ්ජායනා කරනවානේ. දෑත නලලේ බැඳ වැඳුම් ලබන්නේ නේකදම් සිසි ලෙන් සනසෙන්නේ සෑම දෙනාට පින්කේත වන්නේ සාදු සාදු මම බුදු හිමි නම දින්නේ ආදී වශයෙන් අපි කවි කියනවනේ ඒ වගේම මේ ඇස් දෙක ලැබිලා තිබෙන්නෙම බුදුහාමුදුරන්ගේ රූපය දැකලා උන්වහන්සේ පිළිබඳව පැහැදීමක් ඇති කරගෙන වන්දනමාන කිරීමටයි කියලා අපි සිතන්නට ඕනේ. ඒ බුදුහාමුදුරුවන්ට වන්දනා කරන්නටයි මේ ශරීරය ලැබුණේ. බුදුහාමුදුරන්ගේ ගුණ සජ්ජායනා කරන්නටයි මේ කට ලැබුණේ කියලා අපි නිතරම කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ අනුව මේ දැකීම් මාත්‍රයකින් පවා මහා ආනිසංශයක් රැස් වෙනවා කියන කාරණය පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි පపంచ සෝදනීය කියන අටුව ආවේ මේ කාරණය තවදුරටත් පැහැදිලි කරලා දක්වනවා මේ ඇස් දෙකෙන් දැක්කේ නැතත් කන් දෙකෙන් ඇහුවේ නැතත් බුදුගුණ අපි සජ්ජායනා කළේ නැතත් සිතුවිලි මාත්‍රයක් පවා ඇති කර ගැනීම නිසා ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කර ගැනීමේ ඔය විදිහටම මහා ආනිසංශයක් අපට රැස් වෙනවා කියන කාරණය පැහැදිලි කරලා තියෙනවා. චිත්තපසාදෝපි තං අනුස්සර මත්තමපි මහඵලං මහානිසංසමේව හෝති. අනේකාපි කප්ප සහස්සානි දුග්ගතිනෝ වාරේතුං අනන්ත අප්‍රමාණ වූ කල්ප දහස් ගණනක් දුගතියට පත් වෙන්නේ නැතුව අපායවල උපදින්නටුව බේරෙන්නට හේතුවක් වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණය මෙනෙහි කිරීම තුළින් හිතට සිතුවිල්ලක් හැටියට අර ගැනීම තුළින් ඒ වගේම වඩන ලද ගුණයන් ඇත්තාවෝ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා පිළිබඳව මෙනෙහි කිරීම මාත්‍රයකින් ඔය කියන ආනිසංසය ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි අන්තේච අමතං ඵලං අවසාන වශයෙන් විමුක්තිය සාක්ෂාත් කරගන්නට නිවන් සාක්ෂාත් කරගන්නටද ඒක හේතුවක් වෙනවා කියන කාරණය පැහැදිලි කරලා දේශනා කරලා තිබෙනවා. දැන් ඊළඟට මම බලාපොරොත්තු වන්නේ මේ විදිහට කියාගෙන ආපු කාරණේ ඊතුරු මේ පූජාර්හ පුද්ගලයෝ පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට. පළවෙනි එක දැන් මතක තියාගන්න සිල්වත් ගුණවත් අය කියලයි මම සඳහන් කළේ. දෙවෙනි පිරිස තමයි පූජාර්හ පුද්ගලයෝ කියලා දක්වන්නේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයෝ කියන අය ඔබට යහමඟ කියා දෙන ධර්ම මාර්ගය කියා දෙන අය. ඔබෙන් පූජා ලැබීමට ඔබෙන් වැඳුම් ලැබීමට සුදුසුයි කියන කාරණය එතෙන්දී පැහැදිලි කරලා දක්වලා තිබෙනවා. අපිට මග කියා දෙන උතුමන් ඉන්නවනේ ධර්ම මාර්ගය කියා දෙන අය සමහර අපේ අම්මලා තාත්තලා, අපේ ගුරුවරු, මේ හැමදෙනාම කල්යාණ මිත්‍රයෝ කියලා අපි හිතන්නට ඕනේ. ඒ වගේම අපේ හිතවත් අය ඉන්නවා අපිට කල්යාණ මිත්‍රයෝ හැටියට හම්බ වෙලා. ඒ නිතරම අපිව පාපා නිවාරේති කියලා පවින් වළක්වනවා. කුසල ධර්මයේහි අපිව යොදවනවා, අපිව මෙහෙවනවා. අන්න ඒ අය කල්යාණ මිත්‍රයෝ කියලා අපි අඳුනගන්නට ඕනේ. අඳුනගෙන ඒ අය දැකපු අවස්ථාවේ එයාලට සලකන්නට ඕනේ. ආචාර කරන්නට ඕන, ගරු කරන්නට ඕන, අගය කරන්නට ඕන, පුදන්නට ඕන, වඳින්නට ඕන කියලා පැහැදිලි කරලා දක්වලා තියෙනවා ඒ කාරණය. ඊළඟට බහුශ්‍රතාය බහුශ්‍රතාය කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයටයි. මේ ධර්මයේ පිළිබඳව හොඳට දැනගෙන ඉගෙනගෙන අවබෝධයක් තියෙන අය තමයි බහුශ්‍රත අය කියලා සඳහන් කරන්නේ. ඒ අය හම්බ වෙලා මුණ ගැහිලා අපි ධර්මයේ පිළිබඳව අහලා දැනගන්නට ඕනේ. ඒ බහුශෘත අයගෙන් ඒ ධර්මඥානය අපි ලබා ගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඒ අය වැඳීමටද, පිදීමටද සුදුසුයි කියලා අපි දැනගෙන ඒ දැනුමෙන් උතුම් වූ උසස් වූ ඒ අයට අපි ගෞරව කරන්න ඕනේ. සලකන්නට ඕනේ, වැඳුම් පිදුම් කරන්නට ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟ පුද්ගලයා තමයි සම්මා දිට්ඨිය කියන මේ தത്വයට පත්තුණු කෙනා සම්මා දිට්ඨිකයා මේ නිවැරදි දැකීමක් අවබෝධයක් තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු ඒ තැනැත්තාට අපි සලකන්නට ඕනේ. එයා බොහොම වටිනා කෙනෙක්. මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයිනේ. මිත්‍යා දෘෂ්ටිකයා කියලා කියන්නේ මෙලවක් නෑ, පරලවක් නෑ, පිනක් නෑ, පවක් නෑ, අම්මෙක් නෑ, අපෙක් නෑ ආදී වශයෙන් කියන අය තමයි මිත්‍යා දෘෂ්ටිකයෝ. මේ ධර්මයක් නෑ කියලා ඔහොම කියනවා සමහර අය. ඉතින් එහෙම මිත්‍යා දෘෂ්ටිකයෝ අපි සැලකිල්ලට භාජනය කරන්නේ නැහනේ. එහෙම හිතන්නේ නැතුව පිනක් තියෙනවා, පවක් තියෙනවා, මෙලවක් තියෙනවා, පරලවක් තියෙනවා, අම්මෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා ආදී වශයෙන් මේ ධර්මයක් තියෙනවා, සසර දුකින් මිදීමට මගක් තියෙනවා කියලා කියාදෙන කෙනෙකු වේනම් අන්න එක්කෙනා තමයි සම්මා දිට්ඨියටපත් වුණු කෙනා කියලා කියන්නේ. ඒ කෙනාටත් අපි සලකන්නට ඕනේ. ඒ වගේ අය මුණ ගැහුනම ආචාර කරන්න ඕනේ. ගරු කරන්න ඕනේ ආදරයෙන් සලකන්නට ඕනේ ඒ අයට. පුදන්නට සුදුසු අය කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි ධානලාභී කෙනා ඊළඟ පුද්ගලයා. ධාන ලබාගත් කෙනෙකු වේනම් අන්න ඒ කෙනාටත් අපි සැලකිය යුතුයි, වන්දනා කළ යුතුයි, පූජා පැවැත්විය යුතුයි. ඒ වගේම සඳහන් කරනවා පුබ්බේ නිවාසානුස්සති ඥාණයට පත්තුණු කෙනා ආසවක්ඛේ ඥාණයටපත් වුණු කෙනා දිවස්ලාභී කෙනා මේ කියන අයත් පූජාර්හ පුද්ගලයෝ කියලා සඳහන් කරලා තිබෙනවා. මේ වගේම සෝවාන් ආදී මාර්ග ඵලවලටපත් වුණු අය එතෙන්දී ආසවක්කේ පුද්ගලයා කියන රහතන් වහන්සේ රහතන් වහන්සේ මේ කියපු සියලුම දෙනා පූජාර්හ පුද්ගලයෝ කියලා බුදුහාමුදුරුවෝ එතෙන්දී පැහැදිලි කරලා දේශනා කරලා තිබෙනවා. පින්වතුනි මේ සමාජය දෙස බලපුවාම අපිට හොයාගන්නට අමාරුයි. කවුද මේ පූජාවට සුදුසු කෙනා? කවුද මේ පූජාවට නොසුදුසු කෙනා කියලා සොයාගන්න බැරි තත්වයකටපත් වෙලා තිබෙනවා. සමහර කෙනෙකු බොහෝම ලස්සනට කතා බහ කරනවා. ඒ වගේම තමයි බොහෝම හොඳ සිල්වත් ගුණවත් බව පෙන්නනවා. ඒ වුණාට ඒ සිල්වත් ගුණවත් බව එයාලගේ අභ්‍යන්තරයේ ඇත්තේ නැහැ. ඒ වගේම අර මිහිරි ලස්සන වචන කතා කරාට අභ්‍යන්තරයේ හොඳ නෑ කුහකකමයි ඊර්ෂ්‍යාවයි නරක ගතිගුණයි ඒවා පිරිච්ච කෙනෙක් ඒ නිසා අපි බොහෝම කල්පනාවෙන් යුක්තව ඒ අය අඳුනාගත යුතු වෙනවා සංවාසේන සීලං වේදිතබ්බං ටිකක් අසුර කරලා තමයි සීලය දැනගන්නට පුළුවන් වෙන්නේ චරිතය දැනගන්න පුළුවන් වෙන්නේ ටික කලක් අසුර කරපුවාමයි කියන එක පැහැදිලි කරනවා එකපාරටම පැහැදීමටපත් වෙන්නට එපා. එකපාරටම පැහැදීමටපත් වෙන අය සමහර විටක පස්සේ මහා මුලාවකට වැටෙන අවස්ථා තිබෙනවානේ. නවාකරණ මත්තේන වන්න පොක්කරතායවා සාදු රූපෝ නරෝ හෝති ඉස්සරී මච්චරී සඨෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා සමහර අය මේ වචන මාත්‍රයකින් රැවටීමටපත් වෙනවා එහෙම රැවටෙන්න එපා කියලා එහෙම නරක වචන කතා කරන්නේ නැතුව මිහිරි වචන කතා කරත් ඒ වගේම ඊර්ෂ්‍යා කරන සටකපට මිනිස්සු ඉන්නවා මේ සමාජයේ ඉස්සරි මච්චරි සටෝ කියලා දැක්වේ වගේ අය. ඒ වුණාට වචන හොඳයි. වන්න පොක්කර තායවා බොහොම හොඳ පැහැපත් ශරීරයක් තියෙනවා. හොඳට හැඩවැඩ වෙන්න ඇඳලා පැලඳලා ඉන්නවා. බොහොම ලස්සනට මා පාචිකාවක් උපාසකයෙක් වගේ ඉන්නවා වෙන්න පුළුවන්. තාම ගුණවත් භික්ෂූන් වහන්සේ නමක් වගේ ඉන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තරයේ ඊර්ෂ්‍යාව, කපටිකම, කුහකකම මේවා පිරීලා තියෙන අය ඉන්නවා බොහෝ විටක මේ සමාජය තුළ. එහෙම සාදු රූපෝ නරෝ හෝති. එහෙම හොඳ මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඒ විදිහට අභ්‍යන්තරයෙන් පිට ඔපේට හිටියට අභ්‍යන්තරයේ නරක නම් ඇතුළත නරක නම් එයා න සාදු රූපෝ නරෝ හෝති හොඳ මිනිස්සෙක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. දැන් අද සමාජයේට ඊටාම හොඳ පණිවිඩයක් මේ. රැවටෙනවා අපි සමහර අය දෙස බලලා අහු වෙනවා වංචාකාරයින්ට මේ කතා බහට රූප ශෝභාවට ඇඳලා පළඳලා ඉන්න ආකාරයට අපි රැවටෙනවා. එහෙම රැවටීමට පත්විය යුතු නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පූජාර්හ පුද්ගලයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ඊටාම වැදගත් කාරණා කීපයක්. ඒ ඇයට වැඳීමෙන් පිදීමෙන් විශේෂයෙන්ම ගුණයෙන් උතුම් වයසින් උසස් බවට පත්වනු ඥාණයෙන් ප්‍රඥාවෙන් උසස් තත්ත්වයට පත්වනු අයට වන්දනමාන කිරීමෙන් ලොකු ආනිසංසයක් අපට සිද්ධ වෙනවා. මොනවද මේ ආනිසංස කියලා ඔබ දන්නවනේ ඔය අභිවාදන සීලිස්ස කියන ගාථාවේ සඳහන් වෙන්නේ ආයු වන්නෝ සුඛං බලං කියලා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං සිල්වතුන් වහන්සේලාට වන්දනා කිරීමෙන් ගුණවතුන් වහන්සේලාට වන්දනා කිරීමෙන් එවැගේම නිච්ඡං වද්ධා පචායිනෝ වැඩිහිටි උතුමන් වහන්සේලාට සැලකීමෙන් වැඩිහිටි උතුමන් කියලා කියන්නේ සීලයෙන් වැඩිහිටි අය, ගුණයෙන් වැඩිහිටි අය, වයසින් වැඩිහිටි අය කියන මේ හැමදෙනාම අයිති ඒකට. ඒ අයට සලකපුවාම චත්තාරෝ ධම්මා වද්දන්ති මේ ධර්ම කාරණා හතරක් වැඩෙනවා. මොනවද ඒ හතර? ආයු වන්නෝ සුඛං බලං ආයුෂ වැඩෙනවා, වර්ණේ වැඩෙනවා, සැපේ වැඩෙනවා, බලේ වැඩෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. මේ කාරණේ දේශනා කළේ ඊටාම වැදගත් අවස්ථාවකදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දඹදිව දීඝ ලම්බිකා කියන මේ නුවර හිටියා එක්තරා බමුණෙක්. මේ බමුණා අවුරුදු 48ක්ම කැලේ ගිහින් භාවනා කළා. භාවනා කරලා ඊට පස්සේ කල්පනා කරනවා දැන් මම මේ විදිහට භාවනා කර කර හිටියා කියලා මගේ කුල પરම්පරාව ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් මේ භාවනාව අතහැරලා දමලා යන්න ඕනේ ගෙදර කියලා ගෙදරට ගිහින් මේ තමන්ගේ කුල පරපොර රැක ගැනීමේ අරමුණෙන් විවාහ ජීවිතයට පිවිසෙනවා. විවාහ වෙලා දරුවෙකුත් ලැබෙනවා. ඊට පස්සේ එක දවසක් ඒ ළඟපාත හිටපු ඍෂිවරයෙක් මුණ ගැහෙන්න ගියා. ඍෂිවරයා මුණ ගැහෙන්න ගියේ මේ බමුණයි ඒ මෑණියනොයි පුතයි මේ තුන්දෙනාම. ගියාට පස්සේ මේ ඍෂිවරයා කියනවා මේ දරුවා දැක්ක ගමන්ම මේ දරුවට මහා මාරාන්තික අපලයක් තියෙනවා. දවස් 7ක් ඇතුළතදී මෙයා මරණයට පත් වෙනවා කියලා ප්‍රකාශ කරනවා. මේ බමුණා අඬන්න පටන් ගන්නවා. ඒ මෑණියොත් අඬන්න පටන් ගන්නවා. අනේ අපේ දරුවා මැරෙනවද දවස් හතකින් කියලා. දැන් මොකද්ද කරන්නේ මේකට කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ ඍෂිවරයා කියනවා මට නම් කිසිම පිළියමක් නැහැ මේ වෙනුවෙන්. එකම එක්කෙනා ඉන්නේ මේ தત્ත්වය මගහරවලා දෙන්න. සවැත්නවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේව මුණ ගැහෙන්න කියලා මේ මේ පිරිසව යොමු කරනවා බුදුහාමුදුර ළඟට යන්න කියලා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කාරණේ ප්‍රකාශ කළා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ දරුවට ආයුෂ දවස් 7යි තියෙන්නේ කියලා ඍෂිවරේ කියවා ඒක ඇත්තද කියලා ඇහුවා බුදුහාමුදුරෝ දේශනා කරන ඒක සැබෑවක්මයි මෙයාට මහා මාරකයක් තියෙනවා මේ දවස් 7 ඇතුළතදී මෙයා බේරගත්තේ නැත්නම් අනිවාර්යෙන් මැරෙනවා කියලා අනේ බුදුරජාණන් වහන්සේ මේ එකම දරුවා බේරගන්න උපක්‍රමයක් කියා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ අන්න අතන සරියොත් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේට ආරාධනා කරන්න අද අවසම තමන්ගේ ගෙදරට වඩින්න කියලා තවත් කීප නමකොත් එක්ක වැඩම කරවලා ගෙදර පිරිස් අධ්‍යයනා කරන්න මේ දරුවව මැද්දේ තියලා වටේට හාමුදුරුවෝ වාඩි කරවලා පිරිස් අධ්‍යයනා කරන්න එක දවසක් නෙමෙයි දවස් හතක් පුරාවටම පිරිස් අධ්‍යයනා කරන්න හත්වෙනි දවසේදී මම එනවා ඔබේ නිවසට මමත් එනවා කියලා බුදුහාමුදුර පොරොන්දු වෙනවා. වහාම ක්‍රියාත්මක වුණා ගෙදරට යනවා ආරාධනාව කරලා හාමුදුරු වඩම්මලා මේ දරුවා ගියේ මැදසාලේ මැද තියලා වටේට ස්වාමීන් වහන්සේලාට ඉන්න අසුන් පනවලා නොකඩවා නොනවත්වා දවසට පුරාවටම පිරිස අධ්‍යයනා කළා. මේ හත් වෙනි දවසේදී බුදුහාමුදුරුවොත් වැඩියා වැඩම කරලා ඉවරලා බුදුහාමුදුරුවොත් පිරිත් දේශනා කරලා ආශිර්වාද කරනවා. මේ දරුවට සුඛී දීඝායුකෝ භව කියලා බුදුහාමුදුරුවන්ට වැඳ වෙලාවේ මේ දරුවා ලව්ව වැඳෝපු වෙලාවේ බුදුහාමුදුරුව ආශිර්වාදයක් කරනවා සුවපත් වේවා දීර්ඝායුෂ ඇත්තෙක් වේවා කියලා පින්වතුනි මේ දරුවව ගොදුරු කර ගන්නට අවරුද්ධ කියන යක්ෂයා බලාගෙන හිටියා මේ දවස් හත ඇතුළතදී ගොදුරු කරගන්න බලන් හිටියේ මේ පෙරේත් දේශනාව නිසා මේ විදියට මහා සංඝරත්නය මෙතනට වැඩම කරලා දරුවා වට කරගෙන හිටපු නිසා ඒ අවරොද්ද යක්ෂයාට බැරි වුණා මේ දරුවව දින හත ඇතුළත ඇතුළතදී ගොදුරු කරගන්නට මොකද කරන්නේ යක්ෂයා යන්නට ගියා තමන්ගේ කාලය අවසానයි නියමිත කාලය අවසానයි දරුවා බේරුණා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ දරුවා දැන් මරණයෙන් බේරුණා කියලා අම්මා තාත්තට ඉහ වහාගිය සතුටක් ඇති වුණා. බුදුම සන්තෝෂයක් ඇති වුණේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ දරුවත් අවුරුදු 120ක් ආයුෂ වළඳන කෙනෙකු බවට පත් වෙනවා කියලා. ආයු වර්ධන කුමාරයා කියලා නමකුත් යොදලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවකුත් කරලා එතනින් ආපහු වැඩම කරන්නට යෙදුනේ. ඉතින් මේ විදිහට ඊටාම පැහැදිලිව අපිට දකින්න තියෙන කාරණයක් තමයි මේ සීලයෙන් ගුණයෙන් උතුම් වූ ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච අයට වන්දනමාන කිරීමෙන් පුද පූජා පැවැත්වීමෙන් අපේ ආයුෂ වැඩෙනවා මේ මොහොතේ ඉඳලම වර්ණ සම්පත්තිය සැපේ බලය ප්‍රඥාව වැඩෙනවා මේ අපේ බෞද්ධ පින්වතුන් සෑම ඒ නිසා මහා සංඝරත්නයේ සදැහැසිතින් ගරු කරන වන්දනමාන කරන්න මේ සම්බුද්ධ ශාසනය චරාත් කාලයක් පවත්වාගෙන යන්නට මුර බටයන් වගේ ආරක්ෂා කරමින් වැඩ සිටින උන්වහන්සේලාට ඒ වන්දනමාන කිරීම සිද්ධ කරන්න වැඩිහිටි ගුණ උතුමන්ට වන්දන කරන්න ගරු සම්මාන දක්වන්න වඩන ලද්දා වූ ආධ්‍යාත්මික ගුණ තියෙන ශක්තිය තියෙනට ගරු සම්මාන සැලකිලි දක්වන්න වන්දනමාන කරන්න එසේ කටයුතු කරලා මෙලව ජීවිතයත් වාසනාවන්ත කරගෙන පරලොව ජීවිතයත් වාසනාවන්ත කරගෙන ඊතා ඉක්මනින් මේ සංසාර දුකින් අත මිදී උතුම් වූ අමාමහ නිවනින් සැනසීම ලබා ගන්නට හැමදිනාම සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති එම ධර්මානුශාසනාව පවත්වුවේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ අංශාධිපති ලෙවන්ගම සදානන්දාරාම පිරිවෙන් විහාරාධිකාරී ආචාර්ය පූජ්‍යපාද ලෙනගල සිරිනිවාස ස්වාමීන් වහන්සේ